අපිට මේ පුජ්‍යලෝ ජයග්‍රහණය කරන්න ඕනේ නැහැ. අපිට ප්‍රතිපත්තිමේ ජයග්‍රහණයක් කරලා මේ රට සුද්ධ භූමියක් කරන්න. පවිත්‍ර දේශපාලනයක් කරන්න. නිකන් වැඩකට නැත් තුට්ටු දෙකේ මිනිස්සු යවන්න එපා පාර්ලිමේන්තුවට. අපි පඩි ගෙවන්න ඕන. අපි පහසුකම් ලබා දෙන්න ඕන. අපි එමෙද පස්ස වරුද්දක් ඉඳලා විශ්‍රාමකුත් දෙන්න ඕන. සමහර විශ්‍රාමයේ අපිට දුක හිතෙන දෙයිනේ අපේ සල්ලි කාලා කාලා යන රට එක වචනයක් අද වෙනකන් කතා කරලා නැහැ පාර්ලිමේන්තුවේ. නිදාගත්තද මන් දන්නේ. දූෂිතෙන්ට කතර ගහන්න එපා. රේස්කාරයින්ට බුගිකාරයින්ට එතනවල කාරයින්ට බාර් කාඩ් දෙන්න එපා. නැවත නැවත කියන්න පාර්ලිමේන්තුවට සුදුසු යවන්නේ කියන එක. සුදුසු තෝරන්න කියලා පක්ෂවලට කියන්න ඕන. ජනතාවට කියන්න ඔබේ ඡන්දය දහස් වරක් හිතන අතිරි ගහන්න